සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිර්මල වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනා වෙනුවෙන් මේ පින්වත් පිරිස මේ දේශනාව ප්‍රචාරය කරවලා මහත් වූ ධර්ම දානමය කුසලයක් අත්පත් කරගන්නවා. ධර්ම දානමේ කුසලයෙන් ලැබෙන ඒ අනන්ත ආනිසංස සමුදාය ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අප්‍රමාණ ආනිසංස සමුදාය සංසාරයෙන් එතර වීම සඳහාම අපිට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන බණ අහමු ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක් ළඟම තිබිය යුතු උතුම් ප්‍රාර්ථනාවක් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. අපි මේ ප්‍රාර්ථනාව සහිතවම බණ ඒ ප්‍රාර්ථනාව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතනේ මේ දවස්වල ධර්ම දේශනා මාලාවක් හැටියටයි මේ දේශනා ටික සිදු කරන්නේ. අපි මේ දවස්වල සාකච්ඡා කරමින් හිටියේ නිවැරදිව මරණානුස්සතිය වඩන්නේ කොහොමද කියන කරුණු ටික. ඒ මාතෘකාව යටතේ ධර්මදේශනා 16ක් සිද්ධ කරලා අවසන් කරලා තියෙනවා. මේ සත්පුරුෂ පිරිස දායකත්වය ලැබලා දෙන්නේ මරණ සතිය කියන මාතෘකාව යටතේ සිදුවෙන 17 වෙනි දේශනාවටයි. නිවැරදිව මරණාසුසතිය වඩන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරමින් අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු කීපයක්ම ගෙනහැර දක්වලා තියෙනවා. අපි එකෙන් කරුණු පහක් සාකච්ඡා කරලා ඉවර කළා. අද තියෙන්නේ 6 වෙනි කාරණාව. අනිමිත්තය අනිමිත්තතු කියන කාරණාව තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන අනිමිත්තතෝ කියලා සඳහන් කරලා තියෙන්නේ නිශ්චය කරන්න බෑ කියන එක. නිවැරදි විනිශ්චයක් ලබලා දෙන්න පුළුවන්කමක් නෑ අපේ ජීවිතය සම්බන්ධයෙන්. ඒක පැහැදිලි කරනකොට පරිච්ඡේදයක් හැටියට වෙන් කරන්න පුළුවන්කමක් නෑ කියලා සඳහන් කළා. නිවැරදි තීරණයකට සත්වයන් පිළිබඳව එන්න බෑ. ආන් එහෙම පැමිණිය නොහැකි කාල පහක් තියෙනවා කියලා දේශනා කරනවා. නිවැරදි තීරණයක් දෙන්න බැරි කාල පහක් මේ ජීවිතේ තියෙනවා. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපණං ගති මේ ජීවිතය මෙච්චර කාලයක් පවතිනවා මම අනිවාර්යයෙන්ම අවුරුදු 60ක් අවුරුදු 70ක් ජීවත් වෙනවමයි කියලා ස්ථීරවම කාටවත්ම කියන්න පුළුවන්කමක් පුළුවන්කමක් නැහැ. එහෙනම් මගේ ජීවිත කාලය මෙච්චරයි කියලා හරියටම කියන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට ව්‍යාධිය අහවල් කාලේ නම් මට ලෙඩ හැදෙන්නේ නැහැ. අවුරුදු 1 ඉඳලා 10 දක්වා මට ලෙඩක් හැදෙන්නේ නැහැ. 10 ඉඳලා 25 දක්වා නම් මම ලෙඩ වෙන්නේ නැහැ. එහෙම එහෙම අහවල් කාලේ ඉඳලා අහවල් කාලේ දක්වා මට කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා ස්ථීරවම කියන්න පුළුවන්කමක් එහෙම පුළුවන්කමක් නැහැ. අනිත් කාරණාව තමයි පින්නතිනේ මට ලෙඩ හැදෙන්නේ කොයි කාලෙද කියලා කියන්න බෑ. හැදෙන ලෙඩේ මොකද්ද කියලා කියන්න බෑ. ඒ ලෙඩේ හැදෙන කාලය මොකද්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට කරුණු තුනයි. ජීවිතේ පවතින්නේ මෙච්චර කාලයයි කියලා කියන්නත් බෑ. මට හැදෙන ලෙඩ මෙන්න මේවයි කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ ලෙඩ හැදෙන්නේ අහවල් අහවල් කාලෙටයි මේ මේ කාලෙට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කාලෙකුත් කාලෙකුත් නැහැ. දේහ නික්කේපණං ගති. ඒ කියන්නේ විශේෂයෙන් දේහ නික්කේපණය කියලා මෙතන කියන්නේ මම මේ ජීවිතේ අත්හරින තැන කියන්න බෑ. පාරි මෙරිලා වැටෙයිද දන්නෙත් නෑ. වැවේ මෙරෙයිද දන්නෙත් නෑ. නිින්ද ගියාම ඇඳ උඩම මෙරිලා ඉඳීද දන්නෙත් නෑ. රැකියාව කරන තැන ආසනයේ උඩම මෙරෙයිද දන්නෙත් නෑ. පාසලේද දන්නෙත් නෑ. රියදුරු ආසනයේ උඩද දන්නෙත් නෑ. එහෙනම් මම මැරෙන තැන අහවල් තැනයි කියලා කියන්න පුළුවන් කමක් කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ගති. මේ ලෝකේ මැරිලා මං ඉපදෙන්නේ කොහෙද කියන කාරණාව කියන්න පුළුවන්කමකුත් නැහැ. මෙන්න මේ කාරණා පහ පිළිබඳව හරියටම විනිශ්චයක් දෙන්න පුළුවන්කමක් අපිට නැහැ කියන කාරණාව මෙතන සඳහන් කරනවා. පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායයි. මේ ජීව ලෝකයේහි මේ කරුණු පහ ගැන නිශ්චයකට එන්න බෑ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්තුනි සඳහන් කරනවා මේ ජීවිතය මෙපමණක් විය යුතුයි මෙතනින් එහාට ජීවත් වෙන්න බෑ කියලා සඳහන් කරන්න බෑ කීව කරුණ ටිකක් විස්තරේ කරනවා. නිවැරදි අදහසක් ඉදිරිපත් කරන්න බැරි නිසා මේ කාරණාව මෙහෙම විස්තර කරනවා කොහොමද? අබ්බුද් පේසි ඝන කියලා කාරණා තුනක් පෙන්වනවා. අපි මේ කාරණා තුන මොකක්ද කියලා තව ටිකක් විස්තර කරගමු. අපි මනුස්ස ලෝකේ ඉපදුනහම ඉපදුන කාලයක් තියෙනවා. ඊට අමතරව මාස එකක් මාස දෙකක් මාස තුනක් ඉපදිලා ජීවත් වෙන්න පුළුවන්. මේ ලෝකෙට එන්නෙම නැතුව අම්මගේ කුස ඇතුළෙම මැරෙන්නත් පුළුවන්. මාස 9ක් 9හමාරක කාලයක් මව් කුස ඇතුළේ ඉඳලා ඉපදෙන ගමන් උපත් මාර්ගය ඇතුළේ හිර වෙලා මරණය සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට වෛද්‍යවරයාට එක්කෝ අම්මා බේරන්න වෙනවා නැත්නම් දරුවා බේරන්න වෙනවා. එහෙම නැත්නම් ඒ කාරණාවට එන්නේ ඉස්සරලා හිර වෙලා දරුවම මෙරළේ යන්නත් පුළුවන්. එහෙම කාලයකට කාලයක් උදා වෙන්නත් පුළුවන්. එහෙම නැතුව පින්නතුනේ අපි ඉපදුනොත් උපද්‍රවයක් නැතුව ඉපදිලා තප්පරයක් යනකොට මැරෙන්න පුළුවන්. තප්පර දෙකක් තුනක් හතරක් පහක් විනාඩියක් පැය දවසක් සුමානය මාසය අවුරුද්දක් ඉඳලා මැරෙන්න පුළුවන් අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් 30ක් 40ක් ඉඳලා මැරෙන්නත් පුළුවන් අවුරුදු 100ක් විතර ඉඳලා මැරෙන්නත් පුළුවන් එහෙමනම් අපිත් එහෙම අනිත්‍ය අස්තීර ජීවිතයක් අරගෙන ඉපදිච්ච ඉපදිච්ච අය. දැන් මේ වාඩි වෙලා ඉන්න අයත් ධර්ම දේශනා කරන මමත් අපි හැමෝම එක එක විවිධ වයසයි. මව් කුසේ මැරුණෙත් නෑ, උපදින අතරේ මැරුණෙත් නෑ, ඉපදිලා දැන් අවුරුදු 25ක් 30ක් 40ක් ගත වෙලා තිනවා, තවම මැරුණේ නෑ. හැබැයි 25 කෙනා 26ට එයිද කියලා දන්නෙත් නෑ. 26 කෙනා 30ට යයිද කියලා දන්නෙත් නෑ. ඔය අතර කොතන හරි මැරෙන්න මැරෙන්න පුළුවන්. ඒ හින්දා අහවල් කාලයයි කියලා නිශ්චිතයක් සීමාවක් නැහැ. මේ කාලේ විතරයි මැරෙන්නේ මේ කාලේ නම් මැරෙන්න බෑ කියලා තීරණයක් දෙන්න පුළුවන්කමක් පුළුවන්කමකුත් නැහැ. උපදින කෙනාටම උපදින අවස්ථාවෙම මැරෙන්න පුළුවන්. අපි ඒ නිසා සිහිපත් කළේ මව් කුසෙන් එළියට එන අතරතුරම මැරෙන්නත් පුළුවන් කියලා කිව්වේ ඒකයි. පින්නතනේ මේ මේ කරුණු ටික පැහැදිලි කරන තව සූත්‍රයක් අපිට මෙතෙන්ට සාකච්ඡා කරන්න පුළුවන් කෙටියෙන් සංයුක්ත නිකායේ තියෙන ඉන්දක සූත්‍රය සංයුක්ත නිකායේ පළවෙනි පොතේ තමයි තියෙන්නේ. පිටුව හැටියට සඳහන් කළ 366 වෙනි පිටුව. ඉන්දක සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඉන්ද්‍රකූට කියන පර්වතයේ වැඩ ඉන්න කාලේ. ඉන්ද්‍ර කියලා යක්ෂයෙක් මේ පර්වතයේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ ළඟට එළඹිලා මේ යක්ෂයා ප්‍රශ්නයක් අහනවා. යක්ෂයාගේ ප්‍රශ්නේ තමයි රූපංන ජීවಂತಿ වදಂತಿ බුද්ධා යක්ෂයා කියනවා මේ බුදවරු බුදවරු කියනවා දේශනා කරනවා රූපය නම් ජීවිතය නෙමෙයි කියලා. යක්ෂයා කියනවා බුදවරු මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා මේ රූපය කියලා කියන්නේ ජීවිතේ නෙමෙයි කියලා බුදුරු දේශනා කරනවා. රූපය ශරීරයේ කොටසක් විතරයි කියලයි සඳහන් කරන්නේ. කතං නයං වින්දති මං ශරීරං. රූපය කියලා කියන්නේ ජීවිතේ නෙමෙයි ඒක ශරීරයේ කොටසක් කියලා බුදුරු දේශනා කරනවා කියලා යක්ෂයා කියනවා. එහෙමනම් මේ ශරීරය කොහොමද ලැබෙන්නේ? යක්ෂයාට ප්‍රශ්නයක් තියෙනවා. රූපය කියන්නේ ජීවිතේ නෙමෙයි නම් රූපය ජීවිතයේ එක කොටසක් නම් මේ ජීවිතය ලැබෙන්නේ කොහොමද කියලා යක්ෂයාට ප්‍රශ්නයක් තියෙනවා. මේ ශරීරය ලැබෙන්නේ කොහොමද? කුතස්ස අට්ටි අකපිණ්ඩ මේති කෙසේ මේ ඇට ලැබෙනවද? මේ ශරීරයේ තියෙන ඇට කොටු ලැබෙන්නේ කොහොමද? 300ක් විතර ඇට 900ක් විතර මාංශ පේශී කොහොමද ලැබෙන්නේ? අපේ ශරීරයේ ඇට කොටු කොච්චරක් තියෙනවා කියලා කියනවද? 300ක් විතර. මේ කයේ 300ක් විතර ඇටකෝඩු. 900ක් විතර නහරවැල්. එව්වා කොහොමද ලැබෙන්නේ? ඊළඟට සඳහන් කරනවා කොහොමද මේ ශරීරයේ මව් කුසට එළමෙන්නේ? කෙනෙක් මේ ලෝකෙට උපදින්න හිතාගෙන අම්මගේ කුසට ආවේ කොහොමද? යක්ෂයාට තියෙන ප්‍රශ්න ටික. එයා ඒක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට 300ක් ඇටකූටු 900ක් නහරවැල්. අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරපු දේශනා ධම්මපද පාළියේ තියෙනවා. මේ ශරීරය පරිජින්න මිදං රූපං රෝග නිද්දම් පබංගුණං බිජ්ජති පුති සන්දේභෝ මරණං තම්හි ජීවිත. පරිජින්න මිදං රූපං. මේ රූපය බිඳි බිඳි බිඳි බිඳි වෙනස් වෙනවා. විනාශ වෙනවා. මොහොතක් මොහොතක් ගානේ අපිට අපේ ජීවිතේ අහිමි වෙනවා. රූපයත් අහිමි වෙනවා. එහෙම කල්පනා කරලා බලහම ඇහි පෙල්ලමක් ගහන වාරයක් වාරයක් ගානේ ජීවිතය අපට අහිමි වෙනවා. ඒ අපිට තේරෙන්නේ එහෙම කිව්වේ. එහෙම නැත්නම් ඒක ඇහි පෙල්ලමක් ගහන කාලය තුල අපේ ජීවිතේ කී වතාවක් අපට අහිමි වුණාද කියන කාරණාව කියලා ඉවර කරන්නවත් බෑ. නමුත් අපි තේරෙන භාෂාවෙන් එහෙම සඳහන් කළොත් ජීවිතයේ මොහොතින් මොහොත අහිමි වෙනවා. හැබැයි අපි එහෙම අහිමි වෙන ලෝකෙක ඉඳගෙන මොහොතක් මොහොතක් ගානේ අපි කල්පනා කරන්නේ මොනවද හිමි කරගන්නේ කියලා. මොනවද එකතු කරගන්නේ කියලා. මොනවද රැස් කරගන්නේ කියලා. කුසල් රැස් කරගන්න කුසල් එකතු කරගන්න කුසල් හිමි කරගන්නත් පුළුවන් ඒ වුණාට මිනිස්සු වැඩියෙන් රැස් කරගන්නේ අකුසල් දවසකට පැය 24යි අපි පින්නතුන් හිතන්නකෝ මේ පැය 24 ඇතුලේ කොච්චර පින් රැස් කළාද කොච්චර පව් රැස් කළාද කියලා. සමහර වෙලාවට අපි ගැන අපි උදාහරණයකට ගත්තොත් අද උදේ පාන්දර නැගිටලා වාහනයකුත් හොයාගෙන මේ පින්කමට සම්බන්ධ වෙන්න සියලු දෙනාම ආවා. පින්කම ඉවර වෙලා අපි ආයෙ ගෙදර යනවා. ඒ යනකොට රැ වෙනවා. එහෙම ගිහිල්ලා මොනවා හරි උයාගෙන පියාගෙන අනුභව කරලා කායික වෙහසත් වැඩි අපි නිදා ගන්නවා. අත දවස ඉවරයි. මෙතෙන්ට ආවා පැයක් බණ අහනවා. මේ පැයේ නම් හරියට බණ ඇහුවොත් මහ කුසලයක් රැස් වෙනවා. අපිට සිහි මදි ඒ වුණාට මම කියන්නේ මේ පින්නතුන් ගැන නෙමෙයි සමස්ත මිනිස් ප්‍රජාව ගැන ඒ හින්දා අපි ওই නොයෙක් නොයෙක් කතාවල් වලට ගිහිල්ලා සිහි නැති නිසා බොරු කියවිච්ච වාර සම්පප්‍රලාප කියවිච්ච වාර පරුෂ වචන කියවිච්ච වාර සීමාවක් නැහැ පැය 24යි පැයක් පින්කමක් කරනවා. ඊටු මුළු කාලෙම අකුසල් තමයි රැස් පැය 24කින් පැයක් පින් කරලා අපිට පුළුවන් වෙයිද මේ සංසාරේ ලේසියෙන් කෙරවල කරන්න? ආන් ඒකින්ද වෙන්න ඇති මේ තරම් දීර්ඝ කාලයක් සංසාරයේ විදින්න. කොයි තරම් දීර්ඝ කාලයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරකෙක් වෙලා ඉපදිලා. බෙල්ල කපාපුවාම ගලාපු ලේ මහ සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ වෙන කවුරුවක්ද? නෑ මම මේ එන සංසාරයේ එතකොට කී පාරක් නම් හරකෙක් වෙන්න ඇද්ද? මහ මුහුදේ ජලයට වැඩි බෙල්ල කපපු තැනින් ගියපු ලේ පුරවන්න. හරක් වෙච්ච හැම ආත්මෙම බෙල්ල කපලම මැරුවද? කොටියන්ට අහු වෙලා මැරෙන්නේ. සිංහයෝ කාලා මැරෙන්නේ. ලිං වල වැටිලා මැරෙන්නේ. වතුරේ ගිලිලා මැරෙන්නේ නැති. වයස ගිහිල්ලා මැරෙන්නේ නැති හැම හරක් ආත්මිකම බෙල්ල කැපෙන්නේ නැහැ. නමුත් බෙල්ල කපාපු ආත්මවල ගලාගෙන ගියපු ලේ ප්‍රමාණය මහසાગරයේ ජලයට වඩා වැඩි කිවි. අනමතග්ග සංයුත්තේ ශ්‍රී මුක ධාතුවෙන්මයි සංසාරය ගැන පෙන්නන්නේ. ඉතින් අපි මේ වාගේ පැය 24ක් යනකොට පැයක් පින් කරලා මදි කියන කාරණාව එතකොට හොඳටම තේරෙනවා. ආන් ඒ නිසා දේශනා කළා තිසරණ සහිත පන්සිල්. ඒක මුළු ජීවිතේම තමන්ගේ අත්තිවාරම වගේ තියාගන්න ඕනේ. ඒ සිල් නැමැති අත්තිවාරම උඩ මේ මාලිගාව හදන්න ඕනේ. එතකොට ඒක කොහෙන් ගියත් දෙදරන්නේ නැහැ. සීලේ නැමැති පදනම මත ශක්තිමත්. එතකොට මෙතන දේශනා කළා ඇටකෝටු 300ක් නහරවැල් 900ක් මේ පංච උපාදාන ස්කන්ධය කියනවා. පරිජින්න මිදං රූපං ගත වෙන මොහොතක් මොහොතක් ගානේ මේ රූපය බිඳි බිඳි බිඳි බිඳි විනාශ වෙවි යනවා. මොහොතක් මොහොතක් ගානේ ජීවිතයේ රූපය අපිට අහිමි වෙනවා. අපි අහිමි වෙන ජීවිතය තුළ බොහෝ දේවල් මගේ කියලා හිමි කරගන්න ගහ ගන්නවා බැන ගන්නවා ඇන ගන්නවා කොටා ගන්නවා නඩු කියනවා සීමාවක් නැහැ. සතිය ප්‍රඥාව සිහිය, කල්පනාව නැති හින්දා. ජීවිතේ ගෙවෙනවා මම රැස් කරනවා. කුසල් රැස් කළාට කමක් නැහැ. අකුසල් රැස් වෙන්න රැස් වෙන්න ආත්ම කෝටි ගණන් වලට පාඩුයි කියලා තමයි කියන්නේ. එහෙනම් රූපේ රූපයත් බිඳෙනවා ජීවිතෙත් නැති වෙනවා. රෝග නිද්දම් පබංගුණ. මේ ඇඟට හරියට ලෙඩ හැදෙනවා. නීඩ කියලා කිව්වේ කූඩුවට. රෝගය නැමැති කුරුල්ලා හදාපු කූඩු ටික තමයි මේ තියෙන්නේ. කූඩුව හැදුවට පස්සේ කුරුල්ලා කූඩුව ඇතුලේ ඉන්නවා. ගේ හදාගත්තට පස්සේ අපි ගේ ඇතුලට වෙලා ඉන්නවා. එහෙනම් කූඩුව හදලයි තියෙන්නේ කුරුල්ලා හැම වෙලාවෙම ඇතුලේ. ලෙඩක් නැති වෙලාවක් තියනවාද අපිට? මේ ඇඟට ලෙඩක් නැති දවසක්. එහෙම දවසක් මැරෙනකම් එන්නේ එන්නේ නැහැ. 890ක් ව්‍යාධි 990ක් රෝග. ඔය අතර හොඳ වෙන්නෙම නැති රෝගය jigacchā parama roga. මහ විශාල රෝගයක් තියෙනවා. ඒක හොඳ වෙන්නේ නැහැ. මොකක්ද ඒක? බඩගින්න. එතකොට මේ 890ක් ව්‍යාධි 90ක් රෝග ගැන කියනකොට බඩගින්න, පිපාසය, නිදිමත මේ ඔක්කොම එතන තියෙනවා. මේ රෝගෙට කොච්චර බෙහෙත් දෙනවද? ඉපදිච්ච ගමම්ම ඉපදිච්ච ළමයාට අම්මා කිරි දෙනවා. ඉපදිච්ච තැන ඉඳලා කිරි දෙනවා. මේ මොහොතේම දෙන්නේ නැති වෙයි. නමුත් ඉතින් එතන ඉඳලා මේ ආහාරය මත තමයි ජීවත් වෙන්නේ. ඉතින් එක දවසක් කිරි බීවා කියලා ජීවිතේටම එපා වෙන්නේ නෑනේ. ආයෙ ආයෙ බඩි ගිනිනවා ආයෙ ආයෙ බොනවා. ලොකු වුණාට පස්සේ උදේට කැම දෙනවා කියලා කියන්නේ උදේටත් බෙහෙත් දෙනවා. දවල් කැම දෙනවා කියලා කියන්නේ දවල්ටත් බෙහෙත් දෙනවා. රැයට කැම දෙනවා කියලා කියන්නේ රැයටත් බෙහෙත් දෙනවා. එතකොට දවසකට තුන් වේලක් බෙහෙත් දීලා පහුවදා උදේ පාන්දර මායේ ආයෙ දෙන්න ඕනේ. සමහරලාට නිදි මරනවා නම් රැයට 3-4 වේලක් මොන මොනවා හරි ඕනේ. ඔය තුන් වේල කෑම කන අතරේ සමහරලාට 10ට විතර තේ එකක් කිරි එකක් තුනට විතර තේ කෝප්පයක් බිස්කට් එකක් ඔය මොනව මොනවා හරි තව අතරතුරත් දෙන්න ඕනේ මේ රෝගේ කවදාවත් සනීප වෙන්නේ නැහැ jigaccha paramaruga. එහෙම රෝගක් තියෙනවා. හදිසියෙ ලෙඩ වෙනවා ඉඳගෙන ඉන්න ගමන්. ඉදි මත එනවා. බණ අහනකොටත් නිදිමත එනවා. පිරිත් අහනකොටත් නිදිමත එනවා. කලාතුරකින් රූපවාහිනිය බලවල ඉන්නකොටත් නිදිමත එනවා. බණ දහම් අහනකොට ඉක්මනට නිින්ද ගියාට සමහරලාට පැය තුනක් තුනමාරක් රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න පුළුවන්. බණ අහනකොට නිදිමත ඇවිල්ලා ඇස් පියාගත්තට අර වෙලාවට නිදිමත ආවත් ඇස් පොඩි කර කර හරි ආයෙ බලන්නමයි කල්පනා. ඒ කියන්නේ පින් කරගන්න තියෙන උනන්දුවට වඩා අනිත් පැත්තට තියෙන උනන්දුව අපි අපේ කොහොමත් කොහොමත් වෙයි. එහෙම ලෙඩක් හැදෙනවා. ඒකයි මෙතන සඳහන් කළේ රෝගය නැමැති කුරුල්ලා කූඩුව ඇතුලේ ඉන්නවා. ඉතින් ඊට අමතරව උණ හැදෙනවා, කැස්ස හැදෙනවා, සම්ප්‍රතිශ්‍යාව හැදෙනවා, කය ඇතුලේ තවත් නොඑක් විවිධ රෝග විවිධ රෝග හැදෙනවා. රෝග නිද්දම් පබංගුණා. බිජ්ජති පුතිසන්ධිබු බින්දෙනවා විතරක් නෙමෙයි වැగిරෙනවා. මේක මෙහෙම හොද හොද නාවනාව අන්දාන්ද පලන්ද පලන්ද තියාගෙන හිටියට මේක නිකන් හරියට මේ රත්තරණින් හදලාද මැණික් වලින් හදලාද එහෙම දෙයක් නෑ මේක හරියට නිකන් අසූචි පුරවපු කලගෙඩියක් වගේ කලගෙඩියට අසූචි පුරවලා තියෙන්නේ පිටපැත්තෙන් අත ගන්න පුළුවන් මොකද කලේ මැටි තට්ටුව තියෙන හින්දා මේ කයත් ඒ වාගේ. හැබැයි ඇතුලේ තියෙන අසූචි කියලා කලේ දැනගත්තාම අතේ ගෑවුනේ නැතත් කලේ ස්පර්ශ කරන්න කැමති නෑ. හැබැයි කලේ සරසලා තියෙන්නේ. තින්ත ගාලා පාට ගාලා කැටයන් ඇඳලා අර ලස්සනයි. මේ කයත් ඒ වගේ පිනතුනේ. ඊටාම ස්වල්ප ප්‍රමාණයක් වෙච්ච මේ හැම ගලවලා අයින් කළොත් හැමත ඇතුලෙන් තියෙන හරි අත ගන්න අපි කැමති අල්ලන්න ස්පර්ශ කරන්න කැමති නැහැ. තුවාලයක් ස්පර්ශ කරන්න අත ගන්න කැමති නැහැ. දකින්න බලන්න කැමතිත් නැහැ. ලේ වලට කැමතිත් නැහැ. මස් වලට කැමතිත් නැහැ. සෙම වලට කැමතිත් නැහැ. සර්ව වලට කැමතිත් නැහැ. දිව කපලා දුන්නොත් කැමතිත් නැහැ. දතක් ගලවලා ගත්තොත් කැමතිත් නෑ. බඩවැල් වලට කැමතිත් නෑ. නියපොතු වලට කැමතිත් නෑ. කෑම එකේ හරි කෙස් ගහක් තිබ්බොත් ඒත් කැමති නෑ. එහෙනම් මේකේ කිසිම දෙයකට එහෙම විදර්ශනා කර කර බැලුවොත් මේ ඇඟේ කිසිම දෙයකට කිසිම කැමැත්තක් කැමැත්තක් නෑ. ඇතුළ සම්පූර්ණයෙන්ම අපද්‍රව්‍යයෙන්ම පිරීලා. පැසුණු ආහාර, නොපැසුණු ආහාර, මේ හැම දෙයකටම අපි කැමති නෑ. ඊටාම සුවඳට තියෙන ආහාරය කටට දාලා අරගෙන කාට හරි දුන්නොත් අනික් කෙනා ඒක භුක්ති විඳින්න කැමති කැමති නෑ. ටිකක් හපලා මේසෙ උඩ දැම්මොත් කොහොමත් කැමති නෑ. උගුරට තරම් ගිලපු එක ආපහු අරගෙන එළියට දැම්මොත් ඊටත් වඩා ප්‍රසන්නයි. එහෙනම් ආහාර මාර්ගයේදී පල්ලෙහැට ගියපු දේවල් ඊටත් වඩා ප්‍රසන්නයි. නොඑක් විපර්යාසයන්ට භාජනය වෙලා පැසවලා දිරලා රත් වෙලා අන්තර දිගේ ගමන් කරලා ගමන් කරලා මහා අන්තරයේ කෙරවල අඟල් 10ක වගේ ප්‍රමාණයක මේ ඔක්කොම ආහාර එකතු වෙනවා. ටික ටික එකතු වෙවි එකතු වෙවි පිරීලා පිරීලා තියෙනවා. හොඳටම පිරුණාම අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් ජීවිත කාලේ කවදාවත් හොදලා නැති වැසිකිලි වලක් වගේ තමයි මේ ආහාරය අන්තිමට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ තරම්ම අපිරිසුදු කයක්. බිඳි බිඳි වෙක්කරෙන. වහන්න බැරි දොරවල් මේ කයි කීයක් තියෙනවා කියලාද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නමයක් තියෙනවා. එකක්වත් වහන්න පුළුවන් කමක් නැහැ. ලස්සනයි කියලා කිව්වේ බැක්ක ගමන් මූණ බලලා තමයි කිව්වේ කෙනෙක් ලස්සනයි කියලා. මේ දොරවල් නමෙන් රෑදවල් දෙකේම අපද්‍රව්‍ය ගලන දොරවල් හතක් තියෙන්නේ ලස්සනයි කියපු මූණේ. ඒක ඇඳුම්කින්වත් වහන්න පුළුවන් කමක් නැහැ. නාස්පුඩු දෙකෙන් ගලනකොට ඒක දකින්නත් කැමති නැහැ. ඇස්වල අගට සුදු පාටට එකතු වෙලා කහ පාට වෙලා කළු පාට වෙලා වේලිලා යනකොට ඒකට කැමති නෑ. කන් දෙකෙන් පෙරෙන්න ගත්තාම ඊටාම අප්‍රසන්නයි. එතකොට කන් දෙකයි, නාස්පුඩු දෙකයි හතරයි, ඇස් දෙකයි හයයි. කටින් අපද්‍රවීම තමයි පිටවෙන්නේ. මොහොතක් කට ඇරිලා නිින්ද ගියොත් දන්නේම නැතුව ගලන්න පටන් ගන්නවා. සුවඳ බවක් කොහොමත් නැහැ. දුර්ගන්ධයි. ඒක දන්න නිසා තව කෙනෙකුගේ මුහුණට ලං වෙලා කතා කරනකොට කතා කරන්න වුණොත් අපි ඒ වෙලාවටත් හරියට පරිස්සම් වෙනවා. මොකද අනිකාට අප්‍රසන්න බවක් දැනේ කියලා. මල මූත්‍රා කරන දොරටු දෙකයි. මෙව හැම වෙලාවෙම ඇරලා තියෙන්නේ ඇතුලේ තියෙන අපද්‍රව්‍ය වලට එළියට යන්න. කොහේ හරි වැහුවොත් වෙනත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන සඳහන් කළා විජ්ජති පුති සන්දිහිබු ගලනවා. මරණං තම්හි ජීවිතං දවසක ඒ කය මරණයෙන් කෙරවල වෙනවා. 300ක් ඇටකෝටු 900ක් මාංශ පේශි. ඒ නිසා සඳහන් කළා කොහොමද ඒ සියල්ල අරගත්ත ශරීරයේ මෞකුසට ලැබෙන්නේ? කතං නයං සජ්ජති ගබ්බරස්මි කොහොමද මේක ලැබුණේ යක්ෂයාට තිබිලා තියෙන ප්‍රශ්න ටිකයි එයා මේ අහන්නේ මේ යක්ෂයාට මෙන්න මෙහෙම දෘෂ්ටියක් තියෙනවා කියලා සඳහන් කරනවා අපේ ශරීරය එකවරම පහළ වෙනවා කියලා මේ ඇඟ එකවරම පහළ වෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවා ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටිය බිඳ දාලා යක්ෂයාට මෙන්න මේ විදිහට පිළිතුරු සපයනවා. පටමං කලලං හෝති කලලං හෝති අබ්බුදං. එකවරම ශරීරයේ පහළ වුණා කියලා යක්ෂයා කල්පනාව. බුදුරජාන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. නෑ එහෙම වෙන්නේ නෑ. පටමං කලලං හෝති. ප්‍රථමයෙන්ම ලැබෙන්නේ කලලය. ඉස්සරළම තියෙන කලල අවස්ථාව. කලලෙන් තමයි අබ්බුද කියන தത്വෙට මේකපත් වෙන්නේ. පටමන් කලලම් හොති. ඉස්සරලම කලලේ. ඊට පස්සේ කලලම් හෝති අබ්බුදං කලලය හේතු කරගෙන අබ්බුදේ ඇති වෙනවා. එතකොට මොකද්ද මේ කලලය කියලා කියන්නේ? මව් කුසට ඉස්සරලාම බැහැගත්ත මේ පුජ්‍යලයාගේ ස්වභාවය. කලලය. ඊ타ත්ම පුංචි. ඒ කාරණාවත් මෙතන විශේෂයෙන් විස්තර කරනවා. කොයි වාගේ ප්‍රමාණයක්ද කියලා අපි ඒක සාකච්ඡා කරමු. අබ්බුදා ජායති පේසි. කලලය අබ්බුදය වුණා. අබ්බුදය පේසිය බවට පත් වුණා. අබ්බුදා ජායති පේසි. පේශී කියන தത്വයටපත් වුණාට පස්සේ පේශි නිබ්බත්තති ඝනෝ පේශිය ඝණය කියන தത്വයටපත් වෙනවා. ඝනා පසාකා ජායන්ති ආන් ඒ ඝණයෙන් ශාඛා පහක් උපදිනවා කියලා සඳහන් කරනවා. ඒ ශාඛා පහ තමයි එකක් හිස ඉතුරු දෙක අත් දෙක අනිත් දෙක කකුල් දෙක ඝණය කිකිලි බිත්තරයක හැඩයෙන් යුක්තයි කියනවා ඒකේ බුබුලු පහක් හටගන්නවා. එකක් ඔළුව ඊළඟට අත් දෙක ඊළඟට කකුල් දෙක. කර්මානුරූපව තමයි ඒව ලැබෙන්නේ සමහර කෙනෙකුට බුබුලු හතරක් ලැබෙන්න පුළුවන්. වෙනම කර්මයක් හින්දා එක අතයි හම්බ වෙන්නේ අනික අහිමි වෙලා උපදින්න පුළුවන්. ඒකයි කියේ කර්මානුරූපවයි ලැබෙන්නේ කියලා. ඊළඟට සඳහන් කළා කේසා ලෝමා නඛාපිච කේස් ලොම් නිය ආදී ලැබෙන්නේ ඉන් පසුවයි කියලා සඳහන් කරනවා. යම් ආකාරයෙන් මව් කුසට එළඹුණ නරයා ඔහුගේ මව යම් ආහාරයක් පාන වර්ගයක් ගන්නේ නම් ඒ ආහාරයෙන් ඔහු යැපේ. මාතෘ ගර්භයට එළඹුණාට පස්සේ අම්මා යම් ආහාරයක් පාන වර්ගයක් ගන්නවා නම් මේ කුසේ වැඩෙන කෙනත් ඒකෙන්ම යැපෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ කාරණාව මේ සඳහන් කළේ ඉන්දක සූත්‍රයේ තියෙන කරුණු ටික. ඊළඟට මේක අපි තව ටිකක් විස්තර කරගන්න ඉන්දක සූත්‍ර අට කතාව සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේක හොඳට තේරෙනවා අපිට. ඉන්දක සූත්‍ර අට කතාවේ තියෙනවා මේ සූත්‍රය ගැන සඳහන් කරනකොට මේ යක්ෂයාගේ නම ඉන්දක කියලා සඳහන් කරනවා. ඉන්දකූට සූත්‍රය, ඉන්දක සූත්‍රය. එතකොට ඉන්දක සූත්‍රය දේශනා කරන්නේ ඉන්දක කියලා යක්ෂයෙකුට. මේ යක්ෂයා ජීවත් වෙන පර්වතය හඳුන්වන්නේ ඉන්දකූට පර්වතය කියලා. එතකොට මේ පර්වතයට කොහොමද මේ නම ලැබෙන්නේ ඇත්තේ? අට කතාවේ සඳහන් කරනවා එක්කෝ ඉන්දක කියන යක්ෂයා හින්දා පර්වතයේ ඉන්දකූට පර්වතයේ වෙන්න ඇති. එහෙම නැත්නම් ඉන්දකූට පර්වතයේ යක්ෂයා ජීවත් වෙන නිසා යක්ෂයාටත් ඉන්දක කියන නම ලැබෙන්න ඇති කියලා සඳහන් කරනවා. මේ රූපය නම් සත්‍යය නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජීවිතයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යක්ෂයා අහලා තිනවා. රූපය කියන්නේ ජීවිතයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි. රූපය කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි. යක්ෂයා මේක අහලා තියෙනවා. නමුත් යක්ෂයාට හිතෙන්නේ රූපය කියන්නේ ජීවිතයයි කියලා. අහලා තියෙන්නේ ජීවිතය කියන්නේ රූපයේ කොටසක්. එහෙම නැත්නම් රූපය කියන්නේ ජීවිතයේ කොටසක්. නමුත් යක්ෂයාගේ කල්පනාව එහෙම නෙමෙයි. රූපය නම් ජීවිතයයි කියන එක තමයි යාගේ කල්පනාව. ඒක එහෙම නෙමෙයිනම් කොහොමද මේ මාංශ පේශී සහ ඇට ලැබෙන්නේ? ඒකයි මුලින් කිව්වේ 300ක් ඇට කෝටු 900ක් නහර වැල්. දෙවනුව අහනවා කොහොමද ගර්භාෂය තුල මේ ජීවිතය ලැබෙන්නේ? ගර්භාෂයක් තුල ජීවයක් හටගත්තේ කොහොමද කියලා යක්ෂයා ඊළඟට අහනවා. පටවන් කලලම් හෝති. ඉස්සල්ලාම කලලේ ඇති වෙන්නේ කොහොමද? ප්‍රථමයෙන් ප්‍රතිසන්දි විඥානයේ තමයි මෞකුස පිහිටන්නේ කියන කාරණාව. පින්තුනේ මේ ප්‍රතිසන්දි විඥානයක් පහළ සඳහා ඊළඟට අවශ්‍ය ශේස්ත්‍රය සූදානම් සූදානම් වෙලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. කුස ඇතුලේ දරුවෙක් පිළිසිඳ ගන්න නිකම්ම ඒ කාරණාව වෙන්නේ නැහැ. අවශ්‍ය ශේස්ත්‍රය සූදානම් කරලා තියෙනවා. කුඹුරේ නිකම්ම වී හටගන්නේ නැහැ. කුඹුරු හාලා මඩ කරලා අවශ්‍ය ශේෂ්ත්‍ර පසුබිම ඉස්සල සකස් කරන්න ආන් ඒ වාගේ මවයි පියයි sannipata වෙලා දවස් 7ක් කාලය sannipata වීමෙන් පස්සේ ගත වෙන දවස් 7ක් කාලය තමයි ශේෂ්ත්‍ර කාලය. දරුවෙක් පිළිසිඳ ගන්නවා නම් මෙන්න මේ දවස් 7ක් පමණ කාලය තුල පිළිසිඳ ගැනීමක් සිදුවෙන්න සිදුවෙන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ සූදානම්. ආන් ඒ කාලේ අතීත මව්වරු බොහොම ප්‍රඥාවෙන් කල්පනා කරලා ඊටාම සිල්වත් ගුණවත් ජීවිත ගත කළා. දන් දුන්නා. බණ පිරිත් ඇහුවා. මනාව සිල් ආරක්ෂා කරගත්තා. මෛත්‍රී කරුණා සිතවිලි පෙරදරි කරගත්තා. අඬ දබර රණ්ඩු සරුවල් වලට යන්නේ නැතුව හිටියා. එයි මේ මේ කාලය තුල තමයි දරු ගැබක් හටගන්නවා නම් හටගන්නේ. තමන් සිල්වත් වෙලා සිල් ගුණ ආරක්ෂා කර කර ඉන්නකොට පහළ වුණොත් කුසේ ගැබක් ඒ පහළ වෙන්නේ මහ පුණ්‍යවන්තේ. මවගේ තියෙන ගුණවත්කම් සිල්වත්කම් එක්ක ඔහු ගුණවත් සිල්වත් සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ දරුගැබ සමහරලාට බිහි කරන තුරුම ඒ අම්මා වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් සිල් ගුණ ආරක්ෂා කරගෙන කටයුතු කළා. මව ළඟ තියෙන ಗುಣධර්ම දරුවට බොහෝසේ පිහිටනවා. ආන් එහෙම කල්පනාකාරීව ආරක්ෂාකාරීව දරුවෙක් බිහි කරාම ඒ අය බොහොම ಗುಣ තියෙන අය. බොහොම සත්පුරුෂයයි. මව්පියන්ට හරි කීකරුයි. මව්පියන්ට සලකනවා. වැඩිහිටියන්ට සලකනවා. තුනුරුවන්ට සලකනවා. පවට බය වෙනවා. පිනට ලැබි වෙනවා. එයි අර දවස් 7ක් නැත්නම් මාස 9ක් 9මාර මව්කුසේ ඉන්න කාලේ අම්මා ගාව තිබිච්ච උතුම් ගුණධර්ම හොඳට පිළිහිටලා. අම්මා තාත්තට කොච්චර ආදරෙයිද? තාත්තා අම්මට කොච්චර ආදරෙයිද? මේ දරුවා අම්මටයි තාත්තටයි දෙන්නටම බොහෝම ලෙන්ගතු වෙනවා. අම්මා තාත්තා මව්පියන්ට කිරියම්මට කිරියත්තට සැලකනකොට මේ දරුවත් ලොකු වෙලා තමන්ගේ අම්මා තාත්තා අමතක නොකර ඒ තමන්ගේ යුතුයකම් ටික සම්පූර්ණ කරනවා. අතීතයේ අය මෙන්න මේ ශේෂ්ත්‍ර කාලයක් එතන ඉඳලා දරුවා බිහි කරන තුරු පිළිසිඳ ගත්තා නම් ඒ කාලය බොහොම සිල්වත් ගුණවත්ව ගත කළා. උතුම් ගුණවත් අය රටට, ජාතියට, ආගමට තුනටම ආදරය කරන අය පහළ වෙනවා ඒ කාලේ. එහෙම ගණන් ගන්න නැතුව අපි ඔහේ ජීවත් වෙනවා නම් සීලයක් ගුණයක් දහමක් අපි ගාව නැත්තම් අපි ළඟ ඇවිල්ලා බැහැගත් අයත් ඒ වාගේ අය බවට පත් වෙනවා ලොකු වෙච්චහම මව්පියන්ට කරදර කරනවා විතරක් නෙමෙයි ඒගොල්ලන්ගෙන් මේ රටටත් තියෙන පුදුම කරදරය. ඒගොල්ලන්ගෙන් අසල්වැසියන්ටත් තියෙන කරදරය. ඒගොල්ලන්ගෙන් මේ ජාතියටත් තියෙන පුදුම කරදරය. ජාතියේ නමට පවා කැළල් කරනවා. අතීතේ සිංහල ජාතිය කියලා කියහම ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම ජාතිය. අපි තාමත් අභිමානී කියන අපි සිංහල කියලා. ඒ වුණාට අද වෙනකොට ඒ නමට මොනතරම් නිගා කරලා පිට රටකට ගියත් ලංකාවෙන් කියලා කියහම එදා පුදුම විදිහට සැලකුවා අද තියෙන ලොකු බයක්. හොරකම් කරයිද? බංකොල්ල කයිද? රට ඇතුලේ පැනලා හැංගෙයිද? මොනවා කරයිද දන්නේ ඒකෙන්ද සමහර රටවල් වලට යන්න යනකොට අපිට පුදුම විදිහට අපි ගැන විශ්වාසය තහවුරු කරවන්න කරුණු හොයලා හොයලා හොයලා ඉදිරිපත් කරලා කරලා තමයි යන්න වෙන්නේ. නැත්තම් ওই වීසා බලපත්‍රය එහෙම දෙන්නේ දෙන්නේ නැහැ අපි ගැන විශ්වාසයක් විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ රටේ නමට අපි විසින් කරලා තියෙන පුදුම කැලලක්. ජාතියේ නමට අපි කරලා තියෙන පුදුම කැලලක්. ආගම විනාශ කරන්න මුල් වුණා නම් මුල් වෙලා තියෙන්නේ අපි අපේ ආගම විනාශ කරන්න වෙන කාටවත් බෑ. ඒක විනාශ කිරීම මුලින්ම පටන් ගන්න පුළුවන් අපිට. ගහ විනාශ කරන්න පටන් ගන්නේ ගහ ඇතුළෙම ඉන්න පණුවනේ. ගහේම හැදිලා ගහම කනවා. ඒ වගේ එහෙනම් රටයි ජාතියයි ආගමයි තුනම වනසන අය බිහි වෙන්නේ අපි ඒ කාරණාවට හරියට සූදානම් නොවිච්ච හින්දා. ආන්ගේ හින්දා ශේෂ්ත්‍ර කාලය තුලත් දරුගෙබ පිහිටියට පස්සෙත් අතීත මව්වරු මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන කටයුතු කළේ රටට ජාතියට ආගමට වින කරන කෙනෙක් නෙමෙයි රට ජාතිය ආගම තුනම රකින මව්පියන්ට ගුරුවරුන්ට සලකන තුනුරුවන් ගරු කරන අය මේ ලෝකෙට බිහි කරන්න ඕන හින්දා. එතකොට මොකද්ද ශේෂ්ත්‍ර කාලය කියලා කිව්වේ? මවයි පියයි sannipāත වෙලා එතන ඉඳලා ගත වෙන දවස් 7ක් කාලය දරු ගැබක් පිළිසිඳ ගන්නවා නම් පිළිසිඳ ගන්න කාලය ඒකයි ඒ දවස් 7ට කියනවා ශේෂ්ත්‍ර කාලය කියලා. ඉස්සරලාම පිළිසිඳ ගත්ත එකට කියන්නේ ප්‍රතිසන්දි චිත්තේ කලලය. ಜಾති උන්න කියලා මුව වර්ගයක් ගැන කියනවා. අන්ගේ ಜಾති උන්න කියන සත්වයාගේ ලෝම ගහින් තෙල් පොඟෝලා ඒ ලෝම ගහ අගට එකතු වෙනව නම් තාම පුංචි තෙල් බිඳුවක් ආන් ඒ තෙල් බිඳුව වගේ තාම පුංචි ඇහැට පේන නොපෙනෙන තරම් මුලින්ම බැහැගන්න කලලය කොයි පාටද කියලා සඳහන් කළා එක්ක පිරිසිදු තල තෙල් වල පාටයි එහෙම නැත්නම් පිරිසිදු ගිතෙල් වල පාටයි ඒකට මොකද්ද කියන්නේ ඒකට කියන්නේ කලලයි කියලා දවස් 7ක් යනකම්ම මේකට කියන්නේ කලලේ කියලා. දවස් 7න් පස්සේ කලලය කියන නම අතුරුදහන් වෙලා මේකට එක තියෙනවා අබ්බුදය කියන නම. කලලේ මොන පාටද? තල තෙල් නැත්තම් ගිතෙල් වල පාට. අබ්බුදේ බවට පත් වෙනවත් එක්කම කලලේ පාට වෙනස් වෙනවා මංශ දෝවන උදකවන්න. මස් හොදහපුවාම ඒ වතුරේ ඇති වෙනවා පාටක්. ආන් ඒ පාටට සමානයි අබ්බුදේ පාටේ. කියලා සඳහන් කරනවා. මංශ දෝවන උදකවන්න. එතකොට දැන් අබ්බුදේ දවස් 7ක් ගත වෙනවා. එතකොට දැන් කුසේ වැඩෙන කෙනාට දවස් 14ක් වයසයි. දවස් 14 ඇතුලේ එයාට නම් දෙකක් තිබ්බා. එකක් කලල කාලේ අනික අබ්බුද කාලය. ධර්මදේශනාවට තියෙන කාලය ඉවර වෙලා තියෙන නිසා මරණ සතිය පිළිබඳව කරුණු සාකච්ඡා කරන 17 වෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු. ඊතුරු දේශනාවෙන් අනික් කාරණා ටික සාකච්ඡා කරන්න ඉඩ ඉතුරු කරලා. නමුත් මේ උතුම් භාවනාව පිළිබඳව කරුණු සාකච්ඡා කෙරෙන ධර්මදේශනා මාලාවේ 17 වෙනි දේශනාවට දායකත්වයේ ලබලා දීලා අප්‍රමාණ කුසල් රැස් කරගන්න දායක පිරිස WG උපුල් විජේසිරි මහත්මයා ඇතුළු මැද්දේගම කිරිඳිවැල පදිංචි ගම්වාසීන් හා පැමිණි සියලු දෙනා විසින් උතුම් අරමුණ පැමිණුණු සියලු දෙනාගේම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ රැස් කරගත් පින් අනුමෝදන් වේවා කියන අරමුණ තමයි විශේෂයෙන් තියෙන්නේ. ඊට අමතරව පැමිණි සියලු දෙනාටමත් දේශනාවට සහයෝගය දුන් සියලු දෙනාටමත් රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දේශකයන්න් වහන්සේටත් මේ කුසල ශක්තිය ප්‍රාර්ථනීය බෝධිය සඳහා හේතු වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින්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 අපීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ